නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බිදානං උපඤ්ඤස්සං අහිංසා සංයමෝ ධම්මෝ මාතා පිතු උපත්තානං සම්තානං ධම්මචාරිණං සතං ඒතානි ථානානි යානි සේව යානි කුම්බේත පන්දිසෝ හරියෝ දස්සන සම්පන්නෝ සලෝකං ගජසේ සිවං ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. අංගුත්තර නිකායේ පික නිපාතයේහි දැක්වෙන මේ පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේ ධර්ම කාරණා තුනක් සඳහන් වෙනවා. ඒ ධර්ම කාරණා තුන මෙහිමයි. සීනිමානි දිත්තේ පණ්ඩිත පඤ්ඤාත්තානි සත්පුරුෂ පඤ්ඤාත්තානි මහණෙනි බුදුපසේ බුදුමහරහත් අන්දිශෝත්සමයන් සත්පුරුෂෝත්සමයන් විසින් ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද පනවන ලද ධර්මතා තුනක් ඇත. කතමානි තීනි ඒ තුන කුමක්ද? දානම් වික්‍රේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං අබ්බජ්ජා වික්‍රේ පණ්ඩිත පඤ්ඤත්තා සප්පුරුෂ පඤ්ඤත්තා මාතා පිතුන් නම් දෙත්තේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං හිමානි කෝධිත්තේ තීනි පණ්ඩිත පඤ්ඤත්තානි සත්පුරුෂ පඤ්ඤත්තානි මේ තමයි මේ සූත්‍ර දේශනය මහණෙනි පරිත්‍යාගයේවත් දානය පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද ධර්මතාවක් දීර්ඝයෙන් සිටී සවිජිව සවිදන් කිරීමද පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද ප්‍රතිපදාවක් මෞඛ්‍යන්ට උපස්ථාන කිරීමද බුදුපසේ බුදුමහරහත් පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද පනවන ලද අනුගමනය කරන ලද ප්‍රතිපදාවක් මේ තමයි පඬිතු පඤ්ඤාත් සූත්‍රයේ ධර්ම කාරණා තුනේ පරිත්‍යාගය පරිදිවීම මව්පියන් දුවසන් කිරීම. ධාතා දෙකෙන් ඒ කරුණු තුන සම්පෙන්නමේ කොට අදාළ සබ්බි දානං උපඤ්ඤත්තං සත්පුරුෂයන් විසින් පරිත්‍යාගයේ පනවන ලදී. සංසානං බ්‍රහ්මචාරිණ ශාන්ත සත්පුරුෂේ බඹසර ඇතිරි උතුමන්ගේ චාරිත්‍රය. අහිංසා සංයමෝ දමෝ අහිංසා කියන කරුණාව, සංයමෝ කියන සීලය, දමෝ කියන භාවනාව. මේ ධර්මතා තුන විද්‍යමාන වෙන පැවිදි වීමත් සත්පුරුෂයන් විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රසංසය කරන ලද ධර්මතාවක්. මාතාපිතු උපස්ථාන මෞපියන් දෝතන් කිරීම ඒ ශාන්ත සත්පුරුෂ උතුමන්ගේ චාරිත්‍රයක් රාගයේ පනවන ලද්දක් ප්‍රශංසා කරන ලද්දක් අනුගමනය කරන ලද්දක් සතං ඒකානි ථානානි යානි කුබ්බේත පඬිතේ මේ ධර්මතා තුන අනුගමනය කරන්න සැබෑ ඥානවන්තයෙක් සැබෑ සත්පුරුෂයෙක් අරියෝ ශ්‍රේෂ්ඨ නිවැරදි කෙනෙක් දර්ශන සම්පන්නෝ ඥාන දර්ශන සම්පන්න කෙනෙක් ශ්‍රී ලෝකං භගතේ සිවං හේතනත්තා මනුලොව දෙව්ලොව බඹලොව වැනි සුගති ලෝකයක් ආශ්‍රය කරන අතරත වෙනස් නොවන සුගතිය වෙන ශාන්ත නිවනට පැමිණෙනවා මේකයි ගාථා දෙකේ කෙටි තේරුම අපි කවුරුත් දන්නවා මේ පරිත්‍යාගය කියන චාරිත්‍රය මහා බෝසතාණන් වහන්සේලා විසින් පාරමිතා සීලයෙන් පුරුදු කරගන්න ලද්දා සිල්වත් ගුණවත් උතුමන්ගේ පරිත්‍යාගය කිරීමට කියනවා දාන දක්ෂිනාව කියලා දුගී මගේ අසරණ අනාථ ආදීන්ට හෝ තිරිසන් ආදී සතුගත යමක් පරිත්‍යාග කිරීමට කියනවා දානය කියලා. දාන දක්ෂිනාව ධර්මය. දාන දක්ෂිනාව කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව පූජා බුද්ධියෙන් පිරිනමන දේ. දානය කියන්නේ අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග කරන දේ. එතකොට මේ දෙකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ සංකාණයෙහි අලෝභ කුසල චේතනාව අධිවර්ධනය වීමයි. සමගිවීම මෙතන කරුණු තුනකින් පහදා දුන්න අහිංසා සංයමෝ දමෝ කියලා. අහිංසා කියන්නේ පරම කරුණාව. සංයම කියන්නේ උසස් සීල සම්පත්තිය. දමෝ කියන්නේ ඉන්ද්‍රිය දමන ආත්ම දමනය කරන භාවනාව. ඒකට මේ ගුණාංග සියල්ල පිළිපැන්නේ සෛද ජීවිතේ. සෛද ජීවිතේ විශේෂයි. මාතා පිතු උපස්ථාන මෞඛ්‍යන් උපස්ථාන දෙන්නේ. අපි කවුරුත් අහලා තියෙනවා අපේ මහා බෝසතාණන් වහන්සේ මුලින්ම බුදු බව පැතු මනෝ ප්‍රනිධානය ගැන. ඒ කියන්නේ මේත කල්ප විසි අසංඛ්‍ය ලක්ෂයකට ඉස්සර අපේ බෝසත් කුමාරයන් වහන්සේ පිටිසර ගම්මානයක දමජෝතලේ ඉපදී සිටියා. ඒ දෙමව්පියන් එකම පුතත් ඉස්සරයි. මේ දරුවා කුඩා කලපතන් දෙමව්පියන්ගේ පුදුම ආදරයක් පුදුම කරුණාවක් දක්වනවා. මේ දරුවා උදේ පාන්දර වේලා හනින් අවදි වෙලා තමන්ගේ නෑනියන් කරන වැඩ ඔක්කොම බලාගෙන ඉගෙන ගත්තා. දෙපගිනි මෙලෝ නැති, වතුරු උණු කර නැති, කැඳබක් උයන තේ නැති, රාගින් දරපන නැති, සංතරහ නැති, හාල් හෝද නැති ඔක්කොම බලාගත්තා. බලාගෙන හැමදාම මෞතුමියට ඉස්සර වෙලා අවදි වෙලා ඒව කරනවා. මෞතියන් අවදි වුණාම උණුතන් සිතිල් පැන් සලස්සලා මූණ දෝණය කරන්න සලස්සනවා. දැහැටි පැන් හදලා දෙනවා. මව්පියන් ඇඳෙන් ඉවත් වුණාම ඇඳ ඇතුලේ කොටනේ තේමේවා පිරිසිදු කර දෙනවා. කෙළබඩේ කන් සුද්ධ පවිත්‍ර කරලා දෙනවා. Taman වාසය කරන නිවහන මකුළු දැල් කඩලා එවාගෙම දෙම මනලින් පිරිසිදු කරලා වත් පිළිවෙත් කරනවා. දෙමින්දුල පිරිසිදුව තියා ගන්නවා. එවාගෙම දෙවස්ස පිරිසිදුව තියා ගන්නවා. මව්පියන් වෙනස වෙන නොදී තමන්ම කැලේ ගිහින් දර කපාගෙන ඇවිල්ලා නගරයේ දරේ කුණලා එයින් ලැබෙන මුදලින් හා දුරුමිරිස් තෙල් ආදී දේවල් ගෙනල්ලා මව්පියන් ශාස්ත්‍ර සත්පායන කරනවා. මේ කුඩා කාලේ පටන් මේ දරුවා කුරුබ්බේ චාරිත්‍රය. මේ මන්දිරයට උදේ දවල් සවසේ තුන් විටක් මව්පියන්ගේ පතුල් මත නළල තබන වඳිනවා. කවුරු කියලා දෙන්නේ? කවුරුත් කියලා නෙමෙයි ත්‍රිසුදුසිතට වැටෙන උතුම් ගුණ ධර්මයි. මේ දරුවාගේ සිත හරියම පිරිසුදුයි ඒ පිරිසුදුනේ කොහොමද මව්පියන් වෙත ඇති වූ මෛත්‍රිය නිසායි කරුණාව නිසායි ගෞරවය නිසායි කලගුණ සැලකීම නිසායි මේ වාගේ ගුණ ධර්ම හිතේ පහළ වෙනකොට කවදාකවත් අනුන්ගෙන් ඇහුවේ නැති උනත් යහපත් සංකල්පන ඇතිව උසස් ගුණ පුරා ගන්න හිතට පහළ වෙනවා. මේක නිසා දැන් ගමේ අසල්වාසී පුදුම ප්‍රසාදයකටපත් වුණා මේ දරුවාගේ ක්‍රියාකලාපය ගැන. අසල්වාසීන් නමක් භාවිතා කළා මාතු පෝෂක කුමාරයා කියලා. හැබැයි මේ දරුවා අනලක්ෂව උදේ පාන්දර වේලාවනේ අවදිවී වැඩ කරන නිසා තමන්ගේ දෙමව්පියන් උදෙසා කරන මේ සේවාව නිසා බොහොම නිරෝගී වුණා. හොඳ නිරෝගී ශක්තිමත් ශරීරයක් මේ දරුවාට ලැබුණා. ඒ වගේම හොඳට උෂ මහාසය ඇති ආරෝහ පරිණාම සම්පන්න දේහයක් ඇතිව මේ දරුවා පුදුම විදිහේ මුළු ගමකම ආදර්ශමත්ව කටයුතු කළා. එක දවසක් මේ දරුවා කැලියට ගිහින් දර කපාගෙන ධර්මිතියක් බැඳගෙන ගහකට හේතු කරලා ගහමුළු වාඩි වුණා මහන්සියර ගන්න. එතකොට හිතේ මනස් කල්පනාවක් ඇති වුණා මම දැන් තරුණ වයසේ. මගේ මව්පියන් වයෝවෘද්ධයි. ඉතින් මම හැමදාම මේ වගේ මහන්සියල වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්. මං ලෙඩ වුණොත් මං මුවේ පරලෝකියෝ මගේ මව්පියන්ව කවුද සැලකන්නේ? මම ඉන්නකොට මෙතුමාට මේ දරුවාට හිතක් පහළ වුණා මම මගේ දෙමව්පියන් උවතන් කරනු පිණිස යම් කිසි ස්ථාවර ධනයක් එක්වාසු කරන ගෙදර තියන්න ඕනේ. අදිශයෙන් මත වෙනසක් වුණොත් මගේ ජීවිතයට හානියක් වුණොත් මව්පියන් යහසින් ජීවත් වෙන්න මම මුදල් එකතු කරලා තියන්න ඕනේ. ධන දාන එකතු කරලා තියන්න ඕනේ කියන හිතක් පහළ වුණා. ඕම කීප දවසක් හිතේ ඉන්න අතරේ පියසමානන් වහන්සේ අභාවයටපත් වුණා. මෑණියන් එකලා වුණා. දැන් අරස වඩා මේ දරුවාගේ හිතේ ලොකු බරක් ඇති වුණා. මොකද පියතුමා ඉන්නකොට ගෙදර අම්මා තනියෙන් ඉන්නේ නැහැ. කවුරුත් සමගින් ගෙදර කටයුතු බලා ගන්නවා. දැන් ඉතින් අම්මා තනි කරලා තමයි වැඩට හැරේ යන්නේ. එක දවසක් හිතුණා මම නෑනියන් උදෙසා මේට වඩා ඥානවන්තව උපස්ථාන සලස්වන්න ඕනි කියලා ධර්මිතයේ ගෙදර ගෙනල්ල හේතු කරලා ගියා නගරයට. නගරෙට ගිහින් ඒ කාලේ බොහෝම ප්‍රසිද්ධ නාමික යාත්‍රාවලින් ධනෝපායනය කරන වෙළඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ වෙළඳ නායකතුමා වෙත එයා කරන්නේ සාත්තු නායක කියලා කියනවා කපිතාන් කියලා කියනවා. ඒ කියන්නේ නියමුවා නැව නියමුවා. එතුමා වෙත ගිහින් කිව්වා මාමේ මම අහිංසක දරුවෙක්. මට මගේ අම්මා විතරයි ගෙදර ඉන්නේ. ඒ අම්මගේ අනාගත අවශ්‍යතා සඳහා මුදල් සපයා ගැනීමට මා රැකියාවක් හොයාගෙන ආවේ. සමුන්නාසේ කැමති නම් සමුන්නාසේගේ මේ වෙළඳ ව්‍යාපාරයේ කටයුතුවට මම සහභාගී වෙලා මගෙන් වැඩ ගන්න. මගේ මෑණියන්ව දෙසා මම වැඩ කර දෙන්න කැමතියි. ඉතින් මේ වෙළඳ නායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉෂ දක්වා හොඳින් බැලුවා. බාලකා දරුවෝ ඔබ වගේ එක්කෙනෙක් නේ 10 දෙනෙක් වුණත් මම බාර ගන්නවා. ඒ මොකද ඔබට පුළුවන් මගේ මේ වැඩට පූර්ණ අනුග්‍රහ දක්වන්න ඔබ නිරෝගී කෙනෙක් තරුණ වයසින් ඉන්න කෙනෙක්. ඒ නිසා එන්නේ කිව්වා. ඉතින් ගෙදර දුවගෙන ගිහින් අම්මට කිව්වා අම්මේ මම වෙළඳාම යන්න සතුටුයි. වෙළඳ නායකතුමා මං පිළිගත්තා. අම්මා මොකද කියන්නේ? ඉතින් ඒවත් දරුව මම තනියෙන් කොහොමද ගෙදර ජීවත් වෙන්නේ? ඔබ නැතුව මට තනියෙන් මේ ගෙදර කටයුතු කරගන්න අමාරුයි. නිසා දරුවෝ මමත් පෙන්වන්න කිව්වා. අයමත් නගරයට දුවගෙන ගිහින් අර වෙළඳ නායකතුමාට කිව්වා මාමේ මගේ අම්මා ගෙදර තනියෙන් ඉඳ බැරි නිසා මේ ගමනට එකතු කරගන්න අවශ්‍යද? ඔව් දරුවෝ අම්මනේ තවත් කැමති කෙනෙක් එක් කරගෙන අපි බාර ගන්නවා කිව්වා. අන්තිමේ ගෙදර දොර වහලා දාලා අම්මත් එක්කා මේ වෙළඳ සමූහයට එකතු වෙන්නේ. මේ අතරේ ඉතින් මේ නැව පදවන වෙරෙන්දු ඔක්කොම සංවිධානය වෙලා බඩු නැස්ති කරගෙන නැවුවට පතවලා දැන් නැව් යාත්‍රා මුහුදේ පටන් ගත්තා. මේ දින හතක්ම නැව් යාත්‍රා කරන අතරේ පුදුම දෙයක් වුණා. ඒ කාලේ අද වාගේ යාන්ත්‍රික නැව් තිබුණේ නැහැ. රුවල් නැව් වලින් තමයි නැවෙන් නැවත නැවෙන් නැවත ගලතලා තමයි මේ විශාල පිරිසක් යන්නේ. ඔයින් අතරේ මේ අත්ංගේ ගමනට ලොකු බාධාවක් වුණා. විශාල පිරිසුණු ගක් ඇවිල්ලා මේ රුවන් ඔක්කොම කැඩලා බිඳිලා නැවුලට වතුර පිරීලා ඔක්කොම ගිලෙන්න පටන් ගත්තා. කාගේ පිහිටක්ද මහන් මොහොතේ. මේ වෙලාවේ මේ වීර පුත්‍රයා මාතුකෝසික කුමාරයා වේගෙන් පීනන්න පටන් ගත්තා. බොහොම ශක්තිමත් කෙනෙක් බැවින් පීනන්න පටන් ගත්තා. එතකොට මෞතුමිය ගැන කල්පනා වෙලා මෞතුමිය දියතෙලි පෙරි ගිලෙන් යනවා දැකලා වහාම මෑණියන් වෙත දුවගෙන පීනගෙන ඇවිල්ලා කරට ගත්තා. ප්‍රත්‍යාර ගලෙන් දැන් එතන තියෙන විපස්සිය මගහරවා ගන්න වේග වේගින්ම ඈතට ඈතට පිවිලුවා. හැබැයි මේ තියෙනන්නේ නිකන් නෙමෙයි. මං කුඩා කල පටන් සතුන් වැඩිමින් වැළකී සිටියා. අල්සතු දේ ගැනීමෙන් වැළකී සිටියා සුරසිතින් ගැනීමෙන් වැළකී සිටියා. මිත්‍යාචාරින් වැළකී කොමාර බ්‍රහ්මචර්යා මං රැක්කා. එවාගෙමම සත්‍ය වචනේ කතා කළා. සුරාපානින් වැළකී සිටියා. අනුන්ගේ හිතේ යෙදෙන වචන කතා නොකර මුරුදු මුලක් වචනම කතා කළමත පුරුදු. අනුන් බෙහෙද බින්න වෙන වචන කතා නොකර සමගිදම් වඩන වචන මම කතා කළා තියෙනවා. මෙලවට පරලොවට වැඩදායක වචනයක් මම කතා කරලා තියෙනවා. අනුන්ගේ දේට මම ආසා කෙරුවේ නැහැ. අනුන්ගේ දේ ගැන මම සන්තෝෂ වුණා, මුදිතාව කළා. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කෙරුවේ නැහැ. අනුන්ගේ දෙත් වැඩුවා. කවදාකවත් මිසදුතු අදහසක් ගත්තේ නැහැ. මෙලොව පරලොව පින්පලා දාගෙන මම සමීපිතව කටයුතු කළා මේ සත්‍යයි මේ සත්‍ය බලයෙන් මගේ නෑනියන්ට විපත්යකටපත් වෙන නොදී ගොඩ ගන්න මට හැකි වේවා කියන අදිස්ථාන සබාගෙන ඒක නිහිතේ නැවත නැවත සත්‍යක්‍රියාවකින් මෙහෙය කරමින් මහ සෞරේ පිළිනවා ඉතින් දවසක් දෙකක් නෙමෙයි දවස් හතක්ම පිළිනවා ඔය අතරේ බුද්ධ වචනේ තියෙනවානේ ධම්මෝහවේ රක්ෂති ධම්මචාරින් කියන බුද්ධ වචනයක් ධර්මයේ හැසිරෙන්නව ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. ඉතින් මේ දරුවාගේ හිතේ දැන් තියෙන්නේ මෑණියන් ගැන පුදුම කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, අනුකම්පාවක් කළගුණ සැලකීමේ උතුම්ම අදිෂ්ඨානයක්. එසේ නමුත් මෑණියන්ටවත් පුතුණුවන්ටවත් බතක් පණක් නැතුව මේ මහශෞර්යය දැන් දින හතක් පිරීගෙන එනවා. ඔය අතර තමන් හැසිරුණු ධර්මය තමන්ගේ පිහිට වෙන බවට වටිනා සාධකයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සුද්ධාවාස වාසයේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයේ කල්ප ගණනාවක් තිස්සේ නිරෝධ සමාපත්තිය සමයදී එයින් නැගී හරියටම ওই 16 ලෝකයේ දැස බැලුවා. ඒ කියන්නේ තමන් විඳ නිවන් සැප විඳින තවත් අය බඹලෝ ඉන්නවාද කියලා බැලුවා. දෙවලෝ ඉන්නවාද කියලා බැලුවා. මනුලෝ ඉන්නවාද කියලා බැලුවා බුදුවරු එහෙම. මනුලෝ බුදු කෙනෙක් නෑ ඒ කාලේ. එතකොට මේ බ්‍රහ්ම රාජයාගේ අරහන්ත බ්‍රහ්ම රාජයාගේ දිවසති පෙනී ගියා මේ මෑණියන් උපස්ථාන කරමින් මහශෝරිය ක්‍රීණනමේ කුසුණුවම් පෙනී ගියා. එතුමාණන්ගේ පිරිසුදු නුවණට වැටුණා මේ වාගේ වීර පුත්‍රයන්ට නම් ලෝතුරා බුදු වෙන්නත් පුළුවනි. එනිසා මේ දරුවාට බුදු වීමේ ප්‍රාර්ථනාවක් සිටේ පහළ වේවා කියන උසෙන් සිටේ මෛත්‍රී සිට යවුවා. ඒ කියන්නේ මෛත්‍රී සිටින් මේ දරුවාගේ මනස ආවර්ජනා කළා. ඒ වෙනකොට මේ දරුවාගේ සිතේ පුදුම ප්‍රාර්ථනාවක් සිතේ පහළ වුණා. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ පින්නෝහං සාරේසාමි සංසාරෝගා මහ භය කියලා මේ ප්‍රාර්ථනා පහළ වුණා. මම ලෝතුරා බුදුන් නෙමි. බුද්ධියේ ලෝක ආબોධ කරවන්නේ මම සියලු පාපයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නේ කෙලෙසුන්ගෙන් මිදේ ලෝකයේ ජනතා මුදවා ගන්නෙමි. මම බියකඩු සංසාර ඕගෙන් එතරවන්නේ එතර වී ලෝකයේ ජනතාව බියකර සංසාර රෝගයෙන් එතර කරවන්නේ මෙසේන මේ බෝධි ප්‍රාර්ථනා හිතේ පහළ වුණා. මේ ධර්ම ශාස්ත්‍රයේ මොනතරම් පුදුමද? එදාම මහා සාගරයෙන් ගොඩීමට අවස්ථාව ලැබුණා. නෑනියන් සුවසේ ගොඩගත්තා. සිය නිවසට එක් ආස්කරගෙන ගිහිල්ලා දීහිනියන් නෑනියන්ට බුදු කෙනෙකුට මේ සැලකුවා. නෑනියන්ගේ අවසාන මොහොතේදී මේ දරුවාගේ දෑත අල්ලාගෙන දරුවාට ආශිර්වාද කළා. තමන්ගේ ජීවිතය පවා නොසකා මේ මෑණියන් රැක බලාගත්තේ බෝසත් පුතාණන් වහන්සේ ඔබ මතු බුදු වේවා කියලා හදපත්ෙන් ආශිර්වාද කළා. මේ දරුවාගේ සිතට අර මහ මූදේදී ඇති වුණු පැතුම අනුව මෑණියන්ගේ උණුසුම් ආශිර්වාදය සීල සම්වස්නාද ඇත ඇතිමිලි දක්වා විනීද යමින් කාගදුනා. ඒ වෙලාවේ මෑණියන්ගේ මෛත්‍රී පූර්ණ මේ ආශිර්වාදයේ මේ දරුවාට අනාගතයේ ලෝතුරා බුදු වීම පිණිසද ආශිර්වාදයක් වුණා. තිමෑණියන්ගේ අවසානයෙන් පසුව මෙතුමා සමාරිත පැවිදි වෙන්න ඇති ගැන සඳහනක් නැහැ. ඉතින් මේ විදිහට මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් වෙන්නත් ඉස්සර වෙලා මනෝ ප්‍රනිධාන වශයෙන් සිතින් බුදුබව කසාගෙන ආපු උතුමන් වහන්සේ සත් අසංකේය කල්පලක්ෂයක්ම සිතින් බුදුබා කතාගෙන අනේක ධාතුවලදී මෞපියන් උපස්ථාන කරමින් පෙරුම් පුරාගෙන ආවා ඒ නිසාම ලෝතුරා බුද්ධ ශාසන 125000ක් ඒ කාලය තුල සම්මුඛ වුණා ඊළඟට නවාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි සරුවක්ඥන් වහන්සේලා 387000ක් සම්මුඛ වෙමින් වචනෙන් බුදුබා කතාගෙන ඉන්න පුළුවන් වුණා දැනට 16 සංකේ කල්පලක්ෂයක් ওই අතරතුර සංලක්ෂණ 12000ක් බුදුවරු සම්මුඛ වෙන්න වාසනාවන්ත වුණා. මොනතරම් පුදුමද එක කුසලයක් නිසා කුසල් මේ ආනිසංස දෙදීගෙන යන හැටි. නෑනියන්ට උපස්ථාන කිරීම දෙනි බුදු කෙනෙකුට උපස්ථාන කිරීමක් වෙන බැවින් ඒ කුසල බලයෙන් 512000ක් බුදුවරයන් වහන්සේලා දකින්න වඳින්න උපස්ථාන කරන්න බණ අහන්න පරිදි වෙන්න පිළිවෙත් පුරන්න අවකාශ ලැබුණා. ඒ 387000ක් බුදුවරයන් වහන්සේලා අනියත විවරණ දුන්නා. ඒ කියන්නේ උත්සාහ ගත්තොත් බුදු වෙන්න පුළුවන් කියලා. ඒ කියන කාරණා සියල්ල එසේ සිද්ධ වූ අතරත මේක සාරාංශක කල්පලක්ෂයකට පෙර දීපංකර සරුවක්ඥන් වහන්සේ පහළ වෙන ආසන්න කාලයේදී මෙතුමා දඹදිව තලයේ රම්මක තියෙන නගරයක උත්පත්ති ලැබුවා. මේ රම්මක නගරයේදී ආනන්ද කියන බ්‍රාහ්මණතුමාත් වශී කියන බ්‍රාහ්මණයෙකුමියා දෙන්න මෙතුමාන්ට මව්පියන් වුණා. මෙතුමා උපන්න දවසේදී ලැබුණු දෛවයේ අනුව නමක් ලැබුණා සුමේධ කියලා. තරුණ වයස වෙනකොට වයස 16 17 වෙනකොට ත්‍රිවේදයේ කෙලවරට ගෙන ගත්තා. බොහොම උගත් බුද්ධිමත් දරුවෙක් බාටපත් වූ බැවින් සුමේධ පඬිතු කියලා කවුරුත් හඳුන්වුවා. තරුණ වයසේදී මව්පියන් අභාවයට ගියා. එනිසා මෙතුමාට විශාල ධනස්කන්ධයක් මව්පිය මුතුන් මිත්‍යාන්තක ධනස්කන්ධයක් හිමි වුණා. සොයා බලනකොට සම්පූර්ණයෙන් මෝලයට දක්වා පිරුණු නිදාන් ගබඩාවල් 12000ක් තියෙනවා. දිනපතා ලැබෙන ආදායම් අසීමිතයි. ඉතින් මොනවාද කල්පනා කළා මගේ මව්පිය මුතුන් මිත්තෝ බොහොම වැරදීරියෙන් උත්සාහයෙන් මේ ධනෙ උපයලා මේවා ගබඩා කරන්න හිස්සතින් ගියා. මේව ආරක්ෂණය ගෝපනය කරන හිතියොත් මටත් එන්නේ මේවා කියද්දී හරලෝ යන්නයි. මගේ මව කියන්නේ මුතුන් මිත්‍යන්ද පින් පිණිස මට සසරින් මිදී නිවන් සුව ලබනු පිණිස මේක මම රසය කියන්නේ බෙදා දීලා එයින් මගේ පාරමිතාවක් පුරා ගන්න ඕනේ කියලා හිතේ පහළ වෙන රටේ රජ්‍යවන්න දැනුම් දීලා මේපා විශාල අස්තු දබඩාවල් විවෘත කරලා අද්දා ශක්තියේ දානීය ගෙනියන හැටි බලානි සිටියා. සෑදාවල් මිනිසු දක්ෂ ගණන් ජනතාව තේලි තේලියෙන් හරත්වල පටවාගෙන ගෝනි කුරුමි පෙට්ටි පුරවාගෙන කඩ බැඳගෙන කඩ බැඳගෙන හිඳිදී මේවා ගෙනියන්න බලන්නේ කියලා. දවස් හතක් මේ අවුරුදු 7කින් වුණත් අවසන් නොවන තරමට වස්තු සම්භාරයක්. කිඹෝසතුන් වහන්සේ මොකද කළේ? ඒසා විශාල වස්තු සම්භාරයේ ජීවන දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇතුම් අසුන් හැම දෙයක්ම දන් දුන්න බවට නාම පූර්වාක්‍රියේ නැති වෙලා උන්වහන්සේ පෙරහන් කඩක් තරම්වත් සුළු දෙයක්වත් ඇගෙන්නේ නැතුව ගන්න නැතුව වනගත වුණා. දැන් බ්‍රහ්මීක වාගේ Taman සිට බොහෝම නිදහස් හිටා. වනාන්තරයේ එකම දවසයි උන්වහන්සේ ගමකට පිළිසුඳා වැඩි. ඊට පස්සේ ගහකින් වැටෙන කොළයක් දෙඩියක් වළඳලා පන්පාමේ කරලා ධ්‍යාන වඩන්න පුරුදු වුණා. දවස් 7ක් ඇතුළත පංච අභිඥා සහිත අස සමාපatti ලාභී වුණා. gedare ඥානෙ මේක වෙන්නේ ඒ වස්තු සම්භාරය තුලින් ඔයා ලබන්න බෑ. දැන් මේ සියල්ලෙන් මේ නිදහස් වූ බැවින් ඒ සියල්ලම පාරමී බාටපත් කරගත් බැවින් දින හතක් තරම් කෙටි කාලය තුල ධ්‍යාන අධිඥාලාභී වුණා. ඔය අතර උතුරු හිමවත් ප්‍රදේශයේ සිට දක්ෂිණ හිමවත් ප්‍රදේශ දක්වා අහසින් යද්දී මිනිසයන් පිරිසක් සාදුකාර දෙවියන් ගුණ කිය කියා පාරක් සරසනවා දැක්කා. බිමට දැහැලා හැම සම්මුනාසලා කාටද මේ ගුණ කියන්නේ කාටද මේ පාර සරසන්නේ කියා හිටියා තාපසයන් වහන්සේ ඔබ වහන්සේ දන්නේ නැද්ද? දීපංකර සාරුවක්ඥන් වහන්සේ අපේ ගම්පෙළ පළාතේ වැඩලා සුදර්ශන මහා විහාරේ වැඩ ඉන්නවා. අද අපේ ගමට පිළිසුඳා යනවා සාර ලක්ෂයක් රහතන් වහන්සේ සමග. අපි මේ පාර හදන්නේ සාරුවක්ඥන් වහන්සේ ඇතුළු සංඝ රත්නයකට. මේ ඇහෙන කොට මේ සුමේද තාපසයන් වහන්සේගේ සිවි සම්මස්නාද ඇත ඇතමිදුල දක්වා ප්‍රීතිය විලිහිද ගියා. එයා හිටියා දරුවෙනි මටත් දෙන්න කොටසක් මාත් මේකට සහභාගී වෙන්න සතුටුයි. කවුරුත් එක්ක ඉද්දවන්තයෙක්නි කියලා දුෂ්කරම තැනක් තෝරලා දුන්නා. ඒ කියන්නේ මඩ වගුරක්. ඉතින් බෝසතුන් වහන්සේ ඉර්ධි බලයෙන් මේක පුරවන්න පුළුවන් කියලා හිතාගෙන උන්වහන්සේ කල්පනා කළා ඉර්ධි බලයෙන් මේවා පුරවන එක හාස්කමක් නෙමෙයි. කය හේතුව ලක්වන උපස්ථානයේ තියෙන මහත්ඵලයි. කියලා මිනිසයන් කපා දෙන පස් පුරව පුරවා පසට ඕවා කරේ තියාගෙන බුදු ගුණම කියවට ඒවා මේ මන වගුරු ගොඩ කරමින් වෙලාව ගත වුණා. තවත් වාසියක් ඉතිරුව තියෙද්දී බුදු පාමොක් ලක්ෂයක් සංගරුවන වඩින හැටි ඈතින් පෙරුණා. ඉතින් තවත් ශනිතෝ හේතුව මම දැන් පරසතු මදාරා මාර්ගිනල මෙතන වහන්නද නාග භවණයෙන් රුවන්ගලි ගෙනල්ලා මේක වහන්න දිරිදි බලේ නෑ ඊට වඩා ලොකු පින්කමක් මම කරන්නට ඕනේ මේ නුවණ පාලේ නැහැටි තමන්ගේ අඳුන් දිවිසම දෙන ඇලුවා මදමත් මුලින් අතර දිගාගෙන වදින දිහාට වැඳගෙන හිතින් ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පබන පබන පියවරක් පාසා නෙළුම් මල් පිපෙන සුළු මේ ශ්‍රීපාද පත්මයේ මද මැත්තේ නොසබා සපිරිවරින් මගේ පිට මැත්තේ සබා වඩන සේක්වා මගේ දෙමව්පියන් විසින් මට හදලා දීලා තියෙන මේ රන් පුවරුවක් යන්නේ මගේ පිට උඩ සිරිපතුල සබා වඩන සේක්වා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රදානමේ සංඝ රත්නයේ මගේ ජීවිතේ පූජා වේවා. මගේ මේ ආත්ම පූජාමය කුසලය මසත් අනාගතයේ ඔබ වහන්සේට මෙන් ලෝතුරා බුදුව අසන්ත ගණන් ජනතාව අමාමා නිවන් පුර ලන්නට හේතු වාසනා වේවා. මේක හිතාගෙන උන්වහන්සේ අධිෂ්ඨාන කරමින් සිටියා. එතෙන්ද වැඩි අධි පංගල සරුවක් යන වහන්සේ සංඝ පිරිසත් එක්ක ඉස ඉදිරියේ නැවතුණා. නැවතලා තමන්ගේ ශ්‍රාවක පිරිසට නුඹ දේශනා කළා. පස්සත ඊමන් තාපසං යතිලං උද්දතාපලං අපරිමේයේ ඉසෝකප්පේ අයං බුද්ධෝ භවිෂ්‍යති. මේ බලන්න යථාදර වූ උග්‍ර තපස් ඇති මේ සෞසානන් දෙස බලන්න. මේ සෞසානන් කල්ප සාරා සංකල්පලාපයකට අසුව අනාගතේ මාසේ ලෝසුරා බුදු වෙනවා. උන්වහන්සේගේ මෞඛ්‍යෝ දෙන්න සුද්ධෝදන මහා මායා නම් වෙනවා. උන්වහන්සේගේ අග්‍රශාක දෙන්නම උපතිස්ස පෝලිත නම් වෙනවා. උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක නම ආනන්ද නම් ඉස්තවිරේ නම් වෙනවා. අග්‍ර දක් අග්‍ර ශ්‍රාවිකා දෙන්නම හේම අවුස්සලවන්නා නම් වෙනවා. බෝධියේ අස්වප්ප නම් වෙනවා. එවැගේම ශාස්ත්‍රීය වංශයේ ශාක්‍ය වංශයේ උත්පත්තිය ලැබෙනවා. අවුරුදු 100ක් වසර ඇති කාලයක ලෝක පහළ වෙනවා. එවාගෙම උන්වහන්සේ අස්වවාහණයෙන් අභිනිෂ්ක්‍රමණය කරනවා. අවුරුදු 6ක් දුෂ්කරයක් ක්‍රියා කරනවා. අස්සත් බෝධි වෘක්ෂය ආරා වැඩ ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වෙනවා. මේ සියලු විස්තර වර්ණාව පහදා දෙනවා. මේ කාසාසිතියේ දෙවියෝද මිනිස්යෝද සාදුකාර දෙන්න පටන් ගන්නවා. එහෙම හිවට දීපංකඩ සරුවක්යන් වහන්සේ සමම් පෙච්චමා දෝතකින් ඒ ඉදිරිපිට පූජාවක් කළ අනාගතයේ ලැබෙන බුද්ධත්වයට ගෞරව පිණිස රහතන් වහන්සේලා සාරලක්ෂයක් දෙනාද එසේ සමන්පෙත්තිමල් පූජාවක් කළා. මේ බෞද්ධ තේකද බුද්ධ බුද්ධ රත්නයට සංඝ රත්නයට පූජා කරන්න කියලා නානාවිද මල් එතන පූජා කළා. අහසේ දෙවියොත් මල් වර්ෂාවක් රැස්වෙන්නේ. මුලමහත් පොළොවේ දෙතිසක් මංගල්‍ය පූර්ව නිමිති පහළ මේ සියල්ල දනාගෙන සිටිය සුමේද පඬිතුයන් වහන්සේ අදිස්ථාන කරගත්තා මේ බුදු කෙනෙකුන් වහන්සේගේ වචනේ නිෂ්ඵල වෙන්නේ සිස් වෙන්නේ නැහැ මම අනාගතයේ ලෝකුරා බුදු වෙනවා මම බෝධිසාරක ධර්මයන් ආවර්ජන කරන්නේ මේ තිලම් මල් මාසේ පළඟ බැඳගෙන බෝධිසාරක ධර්මයන් සම්මාසනය කළා එනා මේ දහ වාරයක් මහ පොළොව කම්පා වුණා එදා දීපංකර සරුවක්ඥන් වහන්සේ දානශාලාවේ දන් පිළිගන්නන වෙලාවේ මේ පොළොව කම්පා වීම නිසා මිනිස්සු දින් වැතිරෙන්න පටන් ගත්තා මිනිස්යන්ගේ කියා හිටියා භාවයෙන් නිසා අතන මඟදී අර සාපෘෂ කෙනෙකුට අපි විවරණ දුන්නනේ එතුමා මේ බෝධිකාරක ධර්මයන් සම්වර්ධනය කරන එතුමා සුවනාගතේ බුදු වෙනවා කියලා. සරුවක්යන් වහන්සේලා ධම්මලඳලා දේශෝ දාමි කෝටි ගණන් ජනසාව දිවන් දැක්කා. නිවන් නොදැක්ක අය ඇවිල්ලා වඳින්න පටන් ගත්ත මේ තාපසයන් වහන්සේට. ස්වාමීන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා ඒ කාන්තයි. අපට මේ බුදු සසුනේ නිවන් නොලැබුණොත් උභාහන්සේගේ ශාසනය අපර නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේක මහ බෝසතාණන් වහන්සේ එදා බෝධි සම්භාර අදිෂ්ඨාන කරගෙන එදා පටන් සාරා සංඝයේ කල්සලස්සේ පුරා ඇසුන් ඒසුන් මාසුන්ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් බෝධි සම්භාර පුරාගෙන ආවා. අන්තිමේදී යසතුරු ආත්මභාවයේදී හත් වාරයක් මහා ප්‍රෝතේ කම්පාවනසේ බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. මේ කාරුද 2593කට පෙර බෝමුලාරා වැඩෙන්නගෙන මාර පරාජයකට ලෝසුරා බුදු වුණා. එන්නේ බුද්ධත්වයේ ලබන්න හේතු වූයේ කවර විදිහේ ආශිර්වාදයක්ද? විශේෂාංශ කල්පලාස්සයකදී ඉස්සර අර මෑණියන්ගේ මෝපියුමෙන් දරුවාට ලැබුණු ආශිර්වාදයයි. ඒ ආශිර්වාද ලබන්න හේතු වූයේ මව්පියන් උපස්ථාන කිරීමේ මහා චාරිත්‍රයයි කුසල සම්භාරයයි. මේ අනුව සලක බැලීමේදී ලෝතුරා බුද්ධ රාජ්‍ය පවා ලබන්න හේතු වෙන උතුම්ම ගුණයක් තමයි කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මෞඛ්‍යන් උපස්ථාන කිරීම. මේ මෞඛ්‍යන් උපස්ථාන කිරීම නැමැති මේ කළගුණ සැලකීම යමෙක් අනුගමනය කරනවා නම් මහා ආනිසංස 22ක් නිවන් දකින්නතුරු භවයක් පාසා ලැබෙන බව නිස්සානිසංස සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. එයින් එකක් තමයි ජීය ජීතන ආහාර පාන සුලද වෙනවා. පහවතක් වූ භවති. වගේම හොඳ කල්යාණ මිත්‍රයන් එතුමාගේ පිරිවර බාටපත් වෙනවා. ඔය ආනිසංස දෙකයි. යම් යම් ජනපදයකට නියම් ගමනක රාජධානියකට යනවනම් හැමතැනම පූජනීය කෙනෙක් බාටපත් වෙනවා. ඒ වගේම පජුන්ගෙන්වත් සුරුන්ගෙන්වත් අසමිතුරන්ගෙන්වත් එතුමාට කිසිදු අනතුරක් නොවේ හැම දිනාගේ ආරක්ෂාව ලැබෙනවා. ගෙදරින් බහැර යම් කිසි වැඩක් සඳහා ගියා නම් ඒ සියල්ල 100% සාර්ථක කරගෙන පිපුණු මූණින් ගෙදර එනවා. නෑදෑයන් මැද්දට ගියාම ගෞරවයෙන් නෑදෑයෝ පිළිගන්නවා. එවාගෙම ඥාතින් අතරට දැබලෙන කෙනෙක් බාටපත් වෙනවා. තමන් සත්කාර කරන්නේ දැනින් හැමදාම සත්කාර ලබන්නේ වෙනවා. තමන් ගෞරව කරන්නේ දැනින් හැමදාම ගෞරව ලබන්නේ වෙනවා. එවාගෙම සෑම දාසයෙන්ම තමන්ගේ යසක කීර්තිය දසක පැතිරෙනවා. තමන් පූජා සත්කාර කරන්නේ දැනින් තමන්ද පූජා සත්කාර ගලාගෙන එනවා. එවාගෙම තමන්ගේ ಗುಣ කතනය දසක පැතිරෙනවා. විනිපදඥෙන්ද දේවතාවෙක් මෙන්ද නිතර ශ්‍රී සම්ප්‍රත්‍යයෙන් දිලිසෙන්නේ ගැබඩෙන්නේ වෙනවා. එවාගෙම තමන්ගේ ධන සම්ප්‍රත්‍යය වැඩි වෙනවා, පුත්‍ර සම්ප්‍රත්‍යය වැඩි දියුණු වෙනවා. එවාගෙම <clears throat> කෙත් වතු ඉඩකඩම් ආදී ශාස්ත්‍රීය වේදවා. ගහකින් ගලකින් හෙලකින් යදුරකින් දිලිහිය වැටෙනවා නම් අත්පාසින්දීන් දිදීන් ආදීකටපත් නොවේ ජීවිතය ආරක්ෂා වෙනවා. එවාගෙන හාත්පසින් වැඩුණු මුල් ඇති වතු නුගරුකක් හාත්පසින් සමායන සැඩසුලෙන්වත් දිමපතිගෙන වෙන්නක් මෙන් අසමිතුරන්ගෙන් කිසිදු බාධාවක් නොවේ එතුමා දෙලොව ජයගන්නෙක් බවට පත් වෙනවා මේ ආනිසංස 22ක් තියෙනවා කලගුණ සැලකීම් සිවිලිකෙන් මෞඛ්‍යයන් උපස්ථාන කිරීමේ ආනිසංස වශයෙන් මේ වාගේ මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාතිවල මෞඛ්‍ය උපස්ථාන කිරීම ආදී උතුම් ගුණ ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලායි බෝධි සම්භාර සතුරාගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණේ. ඒ සරුවඥන් වහන්සේ තමයි අපට මේ උතුම් කාර්යසිර උගන්ලා තියෙන දෙවියෙක් මානෙක් ත්‍රාස්මයක් වෙන බාහිර ශ්‍රමණක් දාසනාදි කෙනෙක් නොවේ. අපේ ලංකාවේ හිටිය අතේනි අග්‍රබෝධි කියලා රජ කෙනෙක්. මේ රජතුමා මුළු ලක්දිවට රාජ්‍ය කරන උතුම්නේ සිං ගලවලා පැත්තක තියලා උදේ පාන්දර යන්නේ නෑනියන් ඉන්න කාමරයටයි. නෑනියන් බලාගෙන උපස්ථාතින් වාසී ඉපදෙන්නේ. ඒ සියල්ලන් සිටිද්දී තමන් උණුපැන් සිසිල්පැන් සලසාගෙන ගිහිල්ලා නෑනියන්ගේ මෝඩ හෝනේ පුරවන. ඒ දාමම. එවාගෙම නෑනියන්ගේ පසුල් හොදනවා. නෑනියන්ගේ ඇඳ ඇතුලේ පිරිසුදු කර දෙනවා. නෑනියන්ගේ කැඳවුළු ආදී ගෙනල්ලා කවනවා. කවලා ඉතිරි දේ ඉතිරි වක් කරගන්නවා. නෑනියන් අනුභව කළ බාදින සෝදන පිරිසුදු කරලා දෙනවා. අනිත් යාට කියන්නේ එයාට කියන්නේ මේ කරන් ඉදිරියෙන් ඉන්නේ. ඊළඟට මේ උපස්ථාන කරලා උදේ මෑණියන්ගේ ඇඳවට පෙරිතක් ප්‍රදක්ෂිනා කළ මෑණියන්ගේ පතුල මත නලසින වැඳලා පස්යෙන් පස්සට තේන තෙක්මානි දීලා එතනත් ආචාර කළයි තමන්ගේ වැඩ කටයුතු සඳහා පරිතුමා පිටත් වෙන්නේ. දවල්ෙත් මෙහිමයි හන්දෑවෙත් මෙහිමයි. මේවා දුක්ඛාන කවදලුවට කුරුදු කෙරේ. වෙන කවුරුත් නෙමෙයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. එනිසා මේ විදිහට පරිත්‍යාගයයි පැවිදි වීමයි මෞපියන් උපස්ථාන කිරීමයි කියන ශ්‍රේෂ්ඨ ගුණාංග තුන බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ ශාස්ත්‍රාත් කර ගන්නා ලද පන්විතෝස්සනියන් සත්පුරුෂෝස්සනියන් පුරුදු කර ගන්නා ලද්දක් අනුගමනය කරන ලද්දක් ප්‍රශංසා කරන ලද්දක් ඒවා දෙන්න පිළිරන ලද්දක් කියන එක මෙන් හොඳින් පැහැදිලි වෙනවා එතකොට බෞද්ධයන් වශයෙන් අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ මේ සිදු කරන ලබන්නේ ඒ බුද්ධ ආදී පන්විතෝස්සනියන් අනුගමනය කිරීමයි ඒ වගේම ඒ අනුව පරිපීමයි ශාන්ති නායකයන් වහන්සේ මේ විදිහට විශ්වාසන්ත කල්පනාක්ෂයක් බෝධි සම්භාර පුරාගෙන ලෝතුරා බුදුව ලොවට සදාම් අමාවැසි වස්සවල සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. අනාගතේ බලා මානෙල් මාසුවඳ විහිදෙන ශ්‍රීමක පත්මයෙන් සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කොට අවුරුදු 5000ක් තිස්සේ නිර්මලව පැවතීමට අදිස්ථාන බල පිහිටෙව්වා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකවල නිවිපහනක් නිවෙන්නසේ පිරිණි වුණා. යදිහිටි ආරක්ෂාන රාජධාන උයන් පොකුණු මාලිගා ආදී සියල්ලද නැස්සාවශේෂ වුණා. රාතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝපියේ කර්මාරූපව මේ පරිලෝකිය. යදිහිටි ආරක්ෂානාගේ කාලය ගැනීමෙන් නැස්සාවශේෂ වුණා. මේ වාගේ කල්පස්ථායු ඉර හඳ සාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් සැලඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු සෑමෙන් දීමින් ඇඳුමින් සැලඳුමින් වතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි ඇති වෙන්නේ නැති වෙන්නේ දෙතින් මෙතන පෙළෙන දැවින් දුකයි කැමැති කැමැති තේ නොකවටනා දැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ මේ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරය සත්‍යයි. මේ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකම නැති සාංශ නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී දෙලින් මේ ආදි සත්‍ය හතර අවබෝධ කරගෙන අධිනාමර අමා මහ නිවන් ලැබියා. සතර දුක් තරණය කළ කෙනෙක් ගිනිමෙල නිවාසාන්ත නිවනේ සනසේ වදාළ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්හි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරගෙන සෑම කුසලයක් අපට පාරමී බවත බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා සතු බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සිය ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු